විනාඩි 20කට වැඩි කාලයක් වගේ හැදෙන්න තියෙනවා ධර්ම දේශනාව සඳහා අපිට මම හිතන්නේ සංඥාවේ තියෙන පිට වගේ ජීවිතයක් සඳහා අපි කරගන්න වෙලාව ගන්න. ඒකට අපි ලක්මන්ට ඇගිලක් පස්සේ වෙලාම තියෙන නිසා ඒ නිසා මම ලිඛිත ප්‍රශ්න කීපයක් ඉන්නේ මම කරගන්න බලන්න. කෞරේ ස්වාමීන් වහන්සේ සතිය සති ඉන්ද්‍රිය පාත් පත්‍රිවිදී අපට දැනෙන්නේ කෙසේද? සති භාවපත් කීමේදී හඳුනාගන්නේ කෙසේද? කර්ණාවෙයි මයිකේ මේ පහදා දෙන්න. අයියේ කිව්ව ඇත්තට මෙහෙම හරියට මේ එලිපත්ත පනිනවා වාගේ ඒ නැත්තම් වෙනස් වෙනවා වගේ අඳුර ගන්න දෙයක් නැහැ. මේ සතිය තිබුණත් එකයි නැතත් එකයි නොතිබුණා කියලා කනගාටු වෙන තත්යකටපත් වෙන තරමට මේරුණා නම් ඒකට කියන්නේ සතුටුයි. සතිය නෑ කියලා පච්චත්තාප වෙලා නිකටල්ලේ කියන අඬනවා නම් තාම සතිය මෝරන්නේ. මේ සතිය කියන එක මම හදාගත්තේ ඒක වැටෙන්න පුළුවන් දැන් වැටෙනවා. ඔක හදාන්න පුළුවන් කියලා නැතිරිච්ච සතිය පිළිබඳ පච්චත්තාප නොවීම තමයි සතුටුයි. සතියේ තියෙන අනිත්‍යත්වය තේරුම් ගැනීම ඒක ඇත්තටම වැරද්දක් වගේ තමයි පේන්නේ. මොකද වැරද්දක නොසලී සිටීම. ප්‍රමාදයේ නොසලී සිටීම තමයි සති බලය කියලා කියන්නේ තියෙන්නේ. ඒක නිසා සතිය පුරු කරපු කෙනෙකුට මිසක්ක ඒ ධර්මයේ තේරෙන්නේ නැහැ. සතිය දන්නේ නැත්නම් මොකද දන්නවා කියනවා දන්නේ නැතුව කරනවා. කරගෙන යනකොට අනිවාර්යයෙන්ම කරන් තේරෙනවා මේ වෙලාවෙම සතිය ඉන්නේ නැහැ කියලා දන්නවා. මගේ වචනේ කියනවා සතියට අසතිය අහුවෙච්ච වෙලාව තමයි සති බලය කියන එක තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආශේපිත භාවිත බහුලීකත යන කර්මාවෙන් මෛත්‍රිය පහදා දෙන්නේ ආශේපිත කියන්නේ අසුර කරනවා භාවිතකට කරනවා කියලා කියන්නේ ඒක නැවතලා කියලා දොනවා බහුලීකත කරනවා කියලා කියන්නේ දසදහස්වර අනුපස්සනා කරනවා අනුව අනුව දැකලා කියන්නේ ඒක නිසා මේ ආරම්භණ ගත්තාම ආශ්‍රව ප්‍රසවාසයේ ඉත ආශ්‍රය කරනකොටත් ඉදිරියපත් වෙන්නේ පටන් ගන්න වෙලාවදී ඒකෙන් හිතපත් මේ ඉස්සරහින් තිබ්බට හිතේ නෑ දුර ASCII අගෝ කිරියක් තිබ්බා. වෙනම ටිකක් වෙලා යනකොට තියාගන්න පුළුවන් තරමක් මේ තමයි ආස්වාසය මේ තමයි ආස්වාසය කියලා පොඩ්ඩක් ඇසුරු කරන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී අධිකාර කරනවා අනේ මේ ගත්ත ආස්වාද ප්‍රසාර මට විනාඩියක් නැත්නම් ආස්වාද ප්‍රසාර වැඩි 10ක් මට තත්පර 50ක් 60ක් පැටි වශයෙන් දිගට ගන්න කුමක් කළ යුතුද මොන ක්‍රමයක් මොන විදියක් කරන්න කළ යුතුද කියලා ඇසුරු කළ කෙනාට ඥානයක් පහළ වෙනවා දැනුමක් පහළ වෙනවා පවත්න්න මොකද කරන්නේ ඒක තමයි භාවිත මනස කියන්නේ ඒක අවුනාට පස්සේ චේතනාපූර්වක අෂ්ටාංගික කියන්නේ මට විනාඩි 10කට පවත්න්න 20කට පවත්න්න කියලා ඊට පස්සේ සියලු වැඩවල මෙන්න මේක වැඩි කිරීම සඳහා ආහාර වෙනස් කරන්න වෙනවා නරක මිසු අතාරින්න වෙනවා නිින්ද අඩු කරන්න වෙනවා නරක වැඩ අඩු කරලා බහුලීගත කිරීම සඳහා ඒකත් ඇසුර නැත්නම් කායිකාසනේ බොහෝ කිරීම සඳහා ගත කරනවා කියනවා භ්‍රමචර්ය ජීවිතය කියලා. ඒක කියන යෝගාවචක යෝගයට ආචරණය. යෝගිත එළම යෝග වෙලා තිබුණාට අරමුණට හිත ඒකට ගැලපගෙන ගත කරන ගතිය වැඩි කරනවා. ඒ නිසා ආශේවනේ තමයි වැදගත්ම දේ. ඉස්ලාම් අරමුණ අඳුරගන්නක ඉතින් භාවිත බෞද්ධකත කියන එක කොමන් සෙන්ස්. මේක දිනු කරන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක මේ ආදර අරමුණට ආදරේ අරමුණ සාදරේ නැවත නැවතත් දැකීම සඳහා කටයුතු කරන්න පටන් අරගත්තා අනිවාර්ය ප්‍රතිඵල වෙනවා. ඒක දැනගෙන අනතර කරන වැඩ කරන්න පටන් අරගත්තොත් කවුරුත් භූමියක් කරන්න ඕනේ නැහැ, කවුරුත් වෛර කරන්න ඕනේ අරමුණ ඉහිලෙනවා. ඒ නිසා ඒ දෙක දුක්ඛිස් කනෝලයකට තියෙනවා. ගුරුවරයෙක් කරන්නේ ආශේවනය කරන්නට කියලා දෙන එක තමයි. මේක ඇසුරට ගන්න නැහැ. ඊට පස්සේ ඒක භාවිත භෞතිකකරණ කරන්න ඕන තරම් මුල් තියෙනවා. ඇසුරක්වත් නැත්නම් බාහිරවන්ත දෙන්නා. මොකද ඇසුර කියලා කියන්නේ ලාභ යාන්තමට මොහොතින් වෙලාව ඒක බාහිර භාගයකට කිරීමෙන් තමයි වශී කරගන්න. අරෝණ නාස්ලක් උදා ගන්න. පුර ගහගෙන දැකෙන දමනවා. ඊට පස්සේ අරෝණේ වැඩ ගන්න පුළුවන්. ඒ ගරු ස්වාමීන් වහන්සේ භාවනාදී නිින්ද නොනින්ද අතර සත්‍යයක් භාවනා වලින් කරගෙන යන විට ඇති මේ අදුක්කම සුඛ වේදනාව නොදන්නේ. මේ පැහැදිලි කරගෙන මෙන්න ඉලා තියෙන්නේ. මේකට කරන් තියෙන්නේ බාහිර කරන්නේ. මේ අසුර අහුවෙලා තියෙනවා. අසුකම සුපේනාත් ඇසුරක් තියෙනවා. දැන් ආශේවනයක් වෙනවා. මේක ලැබීම සඳහා කුමක් කළ යුතුද පුළුවන් කරන්නේ. කරන ඥානත් මේ සැකේ නැතිවෙච්ච දවස බහුලකට කරන්නේ කියන්නේ. මම කොච්චර කිව්වත් ගුරුවරේ දෙන්න කිව්වට ඒ කවදාක සැකේ නැති. ඒක නිකන් හුදු බාහිර මේ කුක්කක් විතර මේකම නැවත නැවත කරන්නේ මේ මොකක්ද කියන්නේ නිර්ලෝභීව මේ සදා යුදේ කරා හැබැයි මේ අද මේක උනාට ආයෙ පරියන්ක 10කට 12කට පස්සම ඒක වෙන්නේ හැම එකෙම වෙන්නේ නමුත් ඒක ජීවි කිරීම සඳහා කරන්නේ නැතුව බුදුහාමුදුරුවෝ කිව්වත් මම මොනවා කිව්වක්වත් ඒක නිකන් පිටින් ගහපු මොක්කක් විතරයි සමන් තුලින් ඇති කරගන්න ක්‍රමය තමයි මේක භාවනා කරන්නේ භාවනා කරනකොට බහුලීගත වෙච්ච දවසේ තේරෙන්නේ ආ මේක තමයි ප්‍රතිතිය. මේ තමයි මේ දේ කියන එක Tamanටම මේ පච්චක්ක ඥානයට අහු වෙන්න පටන් මේ පච්චක්ක ඥානය පිළිගන පච්චක්ක සිද්ධාව කියලා සිද්ධාව කියන්නේ Tamanට අවශ්‍ය දේ සිද්ධ කරගන්න. පච්චක්ක සිද්ධාවට සුතමේ ඥානේ චිත්තාමේ ඥානේ මුක්කු ගන්න පුළුවන් නමුත් කවදාකවත් ඒක පච්චක්කයෙන් මෙරදී මේකේ සිද්ධ කරන්න බෑ. ඒක කරන්න ආශේවිත භාවිත බහුලීකතන තමයි. අනේ එතකොට ඇති වෙනවා අනුමාන සිද්ධාව කියලා. මේ මං අල්ලාගත්ත පිටේ මූල කර්මස්ථානේ මෙහෙමනම් වෙන කෙනෙක් වෙන මූල කර්මස්ථානයක් කරොත් එයාට ඒකම තමයි. මම බලපු නැතිකොට සෙත් ඒකම තමයි කියලා. එතකොට අනුමාන සිද්ධාවක් වෙනවා. මේ දෙකෙන් අපිට ඇත්තටම ජීවිතය ගත කරන්න පුළුවන්. නමුත් අපිට නොතේරෙන මරණයක්වත් ඊගාව ජීවිතය ඇතුලින්නේ කොහොමද? කර්මයක් ඊගාවට පරිසම්පෙන්නේ කොහොමද කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒක සද්දේය සිද්ධාර්ථ දාන්න වෙනවා. ඒක බුදුන් කියාපු නිසා වෙන්න පුළුවන්. නිසා පච්චක්ක සිද්ධායෙන් ගිහිල්ලා අනුමාන සිද්ධාර්ථ යනකොට තමයි ශාසනීය ස්ථාවරකමක් ඇති වෙනවා. ඒ සද්ධායෙන් ඇදහිතු කොටක් සිදු වෙනවා. බුද්ධ ආගම යන්නේ පච්චක්ක සිද්ධාන්ත අනුමාන සිද්ධාන්ත අනුමාන සිද්ධාන්තේ සබ්දේ හිතාගෙන බුද්ධ ආගමට පෑම අනික ආගමක සබ්දේ සිද්ධාන්තයෙන් තමයි පටන් අරගන්නේ කවදාකවත් පච්චක්කයක් නැහැ. සත්‍යයෙන් පටන් අරගන්නවා අනුමාන කරන දෙයක් එන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ කරන දෙයක් නැහැ. ඒකත් කියන්නේ ප්‍රත්‍යක්ෂාම වෙන්නේ මරණයෙන් එහාට. බුදුරජාණන්සේ විතරමයි කිව්වේ ප්‍රත්‍යක්ෂේ මේ ජීවිතේමයි දැන්මයි ඊට පස්සේ අනුමාන වෙනවා ඒක ටිකක් හම් වෙයි සම්මා සම්බුද්ධත්වයේ ඉඳන් දැනගන්න පුළුවන් මේ දේශන බුදුහාමුදුරන් නිසා සත්‍යාව ගන්න හැබැයි ඒක කීයට පහක් කිත්සකේ දැනුමට ප්‍රත්‍යක්ෂ අනුමානය හම්බෙච්චාම ස්ථාවරමක් හම්බ වෙනවා. කල්පනාකමක් හම්බ වෙනවා. අපි තේරවාද කියලා කියන්නේ ස්ථාවර ස්ථිර දාර්ශනික කියලා කියන්නේ එහෙම ස්ථාවර විචයක්. ඒක බුදුහාමුදුරන් කියන අධිකාරී ශක්තියක් නෙවෙයි ආශේවනයේ භාවිතාවෙන් බෞද්ධකතිය ගන්න දෙයක්. නිසා මේ ආශේවනයක් ලැබිලා තියෙනවා සැකයක් තියෙනවා දැන් මේක අදුක්කම සුඛේද කියලා. කරුණාකරලා භාවිත කරනවා. බහුලීගත කරලා බලන්න ඒකත් හරි පැත්තට යනවා නම් තමයි තේරෙන්නේ. දැන් මකපන් ලැබෙන්න කරන භාවනාවට එක භවයකට එන භවයකට කරගෙන යාම සඳහා උපත්ත්‍ය ප්‍රාර්ථනා කිරීමෙන් භව තණ්හාවක් ඇති වීලා කර්මාවෙන් පසක්. මොකද ඒකයි. ඒ කියන්නේ මේ මේ ලියන්න තියෙන මල්ල ලියලා බලනකොට ඔබල ඔබල බලනවා මේ මොකක් තියෙනවද දැන් ඇතුලේ මොකටද තව උත්පත්තියක් මේකම මේ නාසමභෝගේ ඇන්ති ගියන බලයන් කියලා ඉවරන වල ලහන්නේ එහෙම නැත්නම් හම්බේනවා ඒක පොතෙන් පාස්කේ නැත්නම් මේ කෙලෙසි තුරානම් බලය හම්බෙන්නේ ඉතින් ආයෙත් වෙන මොකක්ද කරන්න ඕනේ ඒක මේක හම්බෙන්නේ නමුත් අපි ඒක කඩන එකයි මේ භවනිකේ කඩලා ගන්න මේ කඩලා ඒ නිසා ඒක පැත්තකට දාලා අරක ප්‍රාර්ථනා කරනවා කියලා කිව්වම තේරෙනවා මේ ගැටලන් එක වැටේ කොහොමද ගැටේ දාන්නේ කියලා පුදුම ගැට ගහලා දෙන්නේ කියලා. ඉතින් අපි හිතන්නේ මේ නිවන් දකින්නේ ආත්මයක් කියන්නේ ඒක නිකන් හොඳ එකක් නෙවෙයි කියලා කියන්නේ අහන්නේ වගේ. ඒකත් ඉල්ලන්නේ ආත්මයක් වගේ කියලා. සතරපත්තානේ වැඩෙන්නේ එක විදිහට නැත්නම් කාය චිත්ත කාය වේදනා චිත්ත ධම්මයන් ආකාරයට අනුපිළිවෙලින්ද ඒ චිත්තාකර්ෂණ ධර්මාකර්ෂණ වෙන හැටි කර්මාකට පැහැදිලි කර දෙමින් ඉලා සිටින නිදසුන් මගින් පැහැදිලි කරන්නේ නම් ඉතාම වටිනවා. ඉතින් මේක මෙව ඇත්තටම ප්‍රත්‍ය පටිච්ච සමුප්පන්නේ කියන වචනේ ගන්න නැති විච්චාම හරි අමාරුයි මේක මේ කිය ක්‍රමයක අපි තේරුම් ගන්න නැත්නම් විස්තරින් ඒවත් ගන්න කියන කල්ලනවා. ඒක නිසා උපමාවකට කියනවා පොළොන් කැලි හතරක් අරගෙන ඒ හතරෙම එක කොනකින් ගැට ගහලා වතුරට දැම්මොත් ඕකේ එක පොටක් උඩට එනවා. අනිත් කොටවල් වගේ යනවා. ඒ කොටෙන් අල්ල ඇද්දොත් හතරම ඇදලා යනවා. මොකද එක්කොණකින් යට ගිහලා තියෙනවා. ඒක කොටෙන් ඇද්දත් හතරම. වතුර කරකන්නේ වතුර පානකට එකයි උඩට එන්නේ. ඒකෙන් අල්ල අදිනකොට යටින් ඔක්කොම එකයි. ඒ නිසා අපිට මේ අධ්‍යාපන ක්‍රමයෙන් අපේ මුලික ආවාසිනිය කරලා කියන්නේ මේක වේචී ක්‍රමයකට අල්ලලා දැන් මේක පටලවා ගන්නවා මේකෙන් පස්සේ ඒකට ඒකෙන් පස්සේ ඒකට යන්නේ එනකම් පරිසම්පන්න විදිහට මේක අපේ සාමාන්‍ය කියනවා DC කරන්ට් එකද ඕල්ටර්නටිව් කරන්ට් එකද DC කරන්ට් එක යන්නේ මේක ඉඳලා මේකට. නමුත් මේ කරන්ට් එකේ මෙහෙ මෙහෙ මේ වෙවි තියෙනවා. ඒක මේකට යන්නේ නැහැ මේක එකට යන්නේ නැහැ විතර එළියෙන් දෙකින් මේ පටිච්චසමුප්පන්න ධර්මයේ තියෙන්නේ එකිනෙක ප්‍රතිඋත්පන්න වෙනවා මිසක් මේ දෙවියන් ක්‍රමයට අල්ලන්න බෑ. ජීවිතම එක හෙට කිව්වත් මේ ප්‍රශ්නේ ආයතනයකට අහන්න පුළුවන්. මට හෙට විදියට උත්තර දෙන්න පුළුවන් හෝ වෙනසක් එනවා. එනිසා මේක සනාතන ප්‍රශ්න සනාතන උත්තර බවට පත් වෙනවා. සිහිය ඇලීම් ගැටීම් වලින් තොර යන අරුප එක පොතක සඳහන් මේ තිබෙන ආයතන කියවා තිබෙනවා. මේ පිළිබඳව අදහසක් ඉදිරිපත් කරන මේ මේ සීය කියලා කියන සතිය කියලා කියන්නේ ඇලීම් වලින් ගැටීම් වලින් තොර යන එකක් කියලා අපට කියන දීලා තියෙනවා. ඒ පිළිබඳව අදහසක් අවු වෙන කවුද මේක ඉදිරිපත් කරන්නේ. ඕක කියලා පිළිගන්නවද එහෙම නැත්නම් මේකට විරුද්ධව ප්‍රකාශ කරනවා. ඔබ කැමති මේ අදහසක් ඉදිරිපත් කරන්න. තවනේ. ඇලෙන බවට ගැටෙන බවට ඇලීමෙන් ඇති වේශෝ බලන්න. ඒකට ඇලීම ගැටීම ඉපෙන්නේ නැති. ඒක තමයි සත්‍යයෙන් බලාපොරොත්තු වෙන එක පිළිබඳව අදහසක් ඉදිරිපත් කරන්න කියලා මේක ඇත්තද නැත්තද නැත්නම් මේක වෙන ආකාරයකින් කියලා මේ අදහස තහවුරු කරලා දෙන්න කියලා කියන්නේ. මේකට කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ choiceless awareness කියලා. සම්පූර්ණ අවධියක් කියන තේරුමකින් බේරෙන්න මේක වේවා මේක නොවේවා නැහැ. මේක උනොත් හොඳයි මේක උනොත් නරකයි කියලා කියවට වෙන දේ වෙන හැටියට බලනවා. ඒකටම තමයි කියන්නේ ප්‍රතික්‍රියා නොකර බලනවා. මේක තමයි අපන්නකව ඉන්නවා කියලා කියන්නේ. මේක තමයි unassuming කියලා පාවිච්චි කරන ඉංග්‍රීසියෙන් උනත් සතුටුකුත් නැහැ නෝනක් කනගාටුකුත් නැහැ වෙන දෙයක දෙකටම සමසිත. අද මේක උපේක්ෂාවක් සඳහන් වෙන්නේ මේ උපේක්ෂාවට ඉස්ලාම හිත පුරුදු කරන්නේ සතිය තමයි. තේරුම් ගේමක් හසු එන දෙයක එන හැටි දෙන්න. චිත්තක්ෂණයක් එකෙන් විස්තර කරද කර කුමන චිත්තක්ෂණයේදී විපාක බලවත්දයි පහදා දෙන්නේ. ප්‍රශ්න අංක 1 ප්‍රශ්න 10 කැපිටු කැපිටු ප්‍රශ්නක කියන්නේ ලකුණු 100ක් ලැබෙන කී ප්‍රශ්න ඒ කියන්නේ නිකන් මේ භාවනා කරන නිකන් ඉන්නවට හිතන දේ අපිට කරන්න තියෙන මේ ඔක්කොම පැත්තකට දාලා මතු වෙන අරමුණ මොකක්ද කියලා බලන්න ඉතින් අර ඒ වෙලාවේදී ලෝකේ තියෙන ඔක්කොම දේවල් මේක ඉස්සරහට පිටි හැමදේම ශ්‍රී ලංකාවට හැදුවා ඒක මේවා මූල ධර්ම ප්‍රශ්න මම කියන්නේ වැරදි කියලා නමුත් මේක කරන්න ගියොත් වෙන්නේ මොකද අරමුණේ හිත පාතන හම් වෙන්නේ නැහැ මේ දෙන උත්තර අනුව කල්පනා කරලා කල්පනා කරලා ව්‍යාපෘත වෙන එකයි නිසා චිත්තක්ෂණය කියන එක විස්තර කරන බැරි දෙයක් අපි ඒකත් එක්ක කතා කරා ඒක අවසන්සනක් ගන්න වෙලාවේදී කාලයකින් බැලුවොත් ලක්ෂ කෝටි ගණන් චිත්තක්ෂණ දෙන්නේ කොහොමද විතර ගන්න බෑ කියන එක කියන්නේ කෝපෙට වැඩි විපාක දෙන්නේ කියලා ගත්තොත් අසතියෙන් ඉන්න හැම වෙලාවෙම විපාක තමයි චේතනාපූර්වක වෙන හැම කර්ම දෙයක්ම කර්මයක් වඩපත් වෙන අචේතනිකව ඉන්න පුළුවන් නම් තෝරන්නේ බේරන්නේ නැතුව නේද වෙන දේ ප්‍රතික්‍රියා නොකර කර්ම රස වෙන්නේ. අනික හැම වෙලාවම කර්ම රස වෙනවා කර්ම රස වෙනවා ක්‍රියා රස වෙනවා විපාක රස වෙනවා සංසාරයට අහු. නිසා වැඩිම චේතනා කරන වෙලාවක යමක් වේවා යමක් නොවේවා කියලා හැම එකක්ම කක්ක. ඒ හැම එකක්ම විපාකයි. මේක කලක් මේ විඳින්නේ නැහැ මේ ඉල්ලගත් එකක් තමයි. චේතනා කරන එකක් තමයි. ගරුක කර්ම අකුසල කර්ම ධ්‍යාන මඟපර අකුසල ආනන්තරික පාප කර්ම නැති විටකදී විපාක දෙන්නේ කුමන කර්ම? ප්‍රවෘත්ති කර්ම. ඒ කියනවා ප්‍රවෘත්ති කර්ම කියලා කරු කර්ම නැතිලා. විපස්සනා භාවනා කරන මට සාමාන්‍ය වේලාවක බසේක යන විට දිමින් වඩා හුරු අරහත් දුකුණේ මෙනෙහි කිරීම. විශේෂ කිරීම සුදුසුද? නැතොත් එවැනි විටකදී විපස්සනාට විපස්සනාවම කරන්නේ කෙසේද? ඉතින් ඇත්තටම කියනවා නිසරණයි කියන කතාව තමයි මේ පූජාවට සමන්පිච්ච නැත්නම් ගැටපිච්ච අරගෙන පූජා කරනවා. සමන්පිච්ච නැත්නම් ඉන්න එපා. මේ බුද්ධහනුසුරේ කියන්නේ සමත භාවනා නිකන් ඉන්නට වඩා සමත භාවනා කරනවා. ඒක කරක් නැහැ. නමුත් ඉඳගෙන ඉන්න වෙලාවදී ඉඳගෙන ඉන්න මෙනේ කරන විපස්සනා. අත් දක්ින දේ. ඒක බැරි නම් වඩ පිළිවෙත් එක්ක කතා කර කර රණ්ඩු කරගෙන ඉන්න වැඩි බුදුනේ හොඳයි. හැබැයි ඒක ගැට පිච්චේ. සමන් පිච්ච නම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා වෙන එක. ආයත මේ මතේ ප්‍රශ්න තියෙනවා මේ සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ ගාථා සබ්බේ ධම්ම අනාත්ත. ගාථා පැහැදිලි කරගන්නේ ඉලාසකේ මේකදී අපිට අනිත්‍යත්වය දුක්ඛත්වයටපත් වෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද රූප පමණයි. කුක්කින ඔක්කොම අනිත්‍යත් එක්ක තවෙන්නේ ඇහැට එක්ක අපාතගත වෙන්නේ කනට එක්කෝ නාසෙත් දිවට කයට එක වෙලාවක මොකක් හරි ආපාතගත වෙනවා අන්නේ ඒ ටික විතරයි අනිත්‍යත් එක්ක ඒක විතරයි අපිට දුක් දෙන්නේ අපිට හම් වෙච්ච නැති දේවල් කවදාකවත් අනිත්‍යක් නෑ අපිට දුකක් නෑ ඒ නිසා අපි වැඩියෙන් දේවල් එක ගැටුනොත් වැඩියෙන් දුකයි වැඩියෙන් බලාගත්තොත් වැඩියෙන් දුකයි ඒ නිසා ඇත්තටම වහගෙන භාවනා කරන වෙලාවදී භාවනා සිදු නොවුණා විශාල කුසලයක්. කාය කර්ම මොනක්වත් වෙන්නේ නැහැ. වචී කර්ම මොනක්වත් වෙන්නේ නැහැ. රූප මොනක්වත් දකින්නේ නැහැ. ඒකි අනිත්‍යත්ව දුක්ඛත් අඩු වෙනවා. නමුත් අපි දැක්කා හෝ නොදැක්කා ඒවා සීල ලෝකයේ කියන සෑම දෙයක්ම අනාත්ම නිසා ඒකට ධර්මයෙන් වශයෙන් පාවිච්චි කරනවා. මේකේ සංඛාර කියන වචනේ පාවිච්චි කරනවා. සංඛාර කියන්නේ ආපාතගත වෙච්ච ප්‍රමාණයක් වගේ. ඒ නිසා අපිට ඇහැට රූපයක් ආපාදක වෙනවා කියන්නේ කනට ඒවා නෙවෙයි ඔක්කොම සංකාර බව වෙනස් වෙලා ගිහින් අපිට ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට හැපිච්ච දේ තමයි අපි හොදක් හෝ නරකක් ගැටුමක් ඇති කරන්නේ. අනේ ඒ දේ සතියෙන් ඉන්නවා. ඉදිරියේ ඉදිරියට වෙච්ච ආපදාගත වෙච්ච දේ අනුව සතිය පවත්වනවා නම් ඒකෙ ඉන්න දරුණු පීඩාව අඩු කරන්න පුළුවන් නැත්නම් නැතුව. ඒ නිසා මතුවෙන මතුවෙන දේට සංස්කාර වෙන්න දෙන්නේ නැතුව. ඇලීම් ගැටීම් නැති කරන්න දෙන්නේ නැතුව ඇති ඇතියට දැක්කා නම් අපිට කියන්නේ පංච සදායතනෙ ඉන්ද්‍රියන් ඇහැ වැඩ කරනවා නම් රූප බලමින් ඉන්නවා අනෙක් කෙනෙකුන් හයෙන් නිවන් දැකලා තියෙනවා. ඒ නිසා කොයි වෙලාවෙත් හයෙන් හයක් හයෙන් පහක් නිවන් දැකලා තියෙනවා. එකයි අල්ලන්නේ. ඒ නිසා මතුවෙන මතුවෙන දේ හිතේ ගන්න පුළුවන් නම් ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා ඒක මේ පරණ සුද්දෙක් පරණ සුද්දේ කියන අවුරුදු ගාන ඉස්සෙල්ලා වෙච්ච විදියක් ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා ඒ කාලේ ගිහිල්ලා කැලේ ඇතුලේ ඇවිදිනකොට මේ වගේ වීඩියෝ කැමරා අනම්මනම් මොකුත් නැහැ. එයා දැකලා තියෙනවා සිංහේකුයි අලියෙකුයි දෙන්න රණ්ඩු කරනවා. ඇය ගහන් දවස් ගණන් රණ්ඩු කරනවලු. හැම වෙලාවෙම සිංහයා ගන්නවලු අලියගේ පිටිපස්සට යනවා. පිටිපස්සට ගිහිල්ලා පැන්නොත් කොඹත්තලේ පක්වනවා. අලිය කරන්නේ අනේ විදියට සිංහයා කිව්වට පොදුවා. මොකද අලියට කියන්නේ හොඳේ විතරයි කරන්නේ. අනේ කලින් කර්මන්නේ නැහැ. ඒ අලිය කරන්නේ සිංහයා නඩන පැත්තට යම් තා කලිය සිංහයාට පොදාගෙන තාක්කල් අලිය වේවා. අරිය මොනම වෙලාවක හෝ අන්නේ මොන හරි පස්සරදී මනසින් යා පිටට පැන්නයි. ස්පෙෂලි අරමුණේ එනේන අරමුණ පොරදාගෙන තාක්කල් අලිය සිංහයට පොරදානවා පිළිදි. ඒ අරමුණ තියෙදි වෙන අරමුණකට හෝ පමාවක් වුණොත් සිංහයයි. නිසා අපි කියන්නේ එළඹ සිටීමයි මතුවෙන දේ මොකක්ද කියලා අපි ගන්න ගන්නවා. මම ඉන්නේ බලන්නේ. නැත්නම් මම ඉන්නේ අහන්නේ. මම ඉන්නේ රස බලන්නේ. ඒක බැරි නම් පැත්තකට පැත්තක වහන භාවනා කරනවා. ඒකෝට ඒ ඔක්කොම අනිස ලොකු අරසාවක්. මොකද ඒක ඉන්න බැරි ගාලා. කෙරීදෙනවා ඒකේ මදුව කරනවා ඒකේ දාගේ දානවා නානාපදේවන් දාපු කබලේ ඉපස්සයි. ඒක බැලර වශයෙන් හැම ඉදුණක් මේ දිරුනාට පස්සේ සල්සින්‍යාවක කරපුවත් නාලියක වගේ නෙවෙයි කොයි තැනකදී විශ්ව අතර පයින්නට වන්නේ. ඒක පිටර කියන්නේ එන දෙයට මොන දෙමෙමයි එළඹ සිටීමයි අප්‍රමාදී වශයෙන් පෙන්නන නිසා සංස්කාර වෙන්නේ අන්නේ ආපාදයට වෙච්ච කොට විතර අන්නේ සංස්කාර ගැන වක් කියන්නේ තුපි බුදුහාම කියන උඹර කඩුලක් නෑ ඒවා නඩු ඉල්ල නෑ තාම කම්පකට වැටලා නෑ මැචුවෙන්නේ මොකද්ද කියලා දන්නවනම් අපිට තේරෙන්න පටන් අර ගන්නවා අපේ කාර්යභාරය මොකක්ද අපේ මොකක්ද අපි විශ්ින් අනුග්‍රහ දැක්කේ ඒක මොකටද කියලා. ඒකවත් දන්නේ නැත්නම් ඉතින් වෙන කෙනෙකුට උදව් කරන්න. ඒ නිසා දවසක් ඇතුළත අපිට ඇහිමෙන් දැක්වීමෙන් රස බැලීමෙන් පණින වේගීදී දකින්නකොට කොච්චර දාස භාවයක් තියෙනවද කොච්චර දීන භාවයක් තියෙනවද කොච්චර වාල් භාවයක් තියෙනවද කියලා කෙනෙකුට හිතා ගන්න. ඒක සංස්කාර වෙන්නේ විච්ච සංස්කාර තමයි අපිට දුක දෙන්නේ අනිත්‍යය. සංස්කාර නොකරගෙන යන්න පුළුවන් නම් ඒක දුක් ප්‍රමාණය අඩු වෙනවා අනිත්‍ය ප්‍රමාණය අඩු වෙනවා ඒකට අපිට ඉච්ඡර මේ දවසේ සමාන වුණාට පස්සේ ඉච්ඡු වෙන ප්‍රශ්න රාශියක් ඔළුවට ඒකයි කියන්නේ මේ භාවනා කරන වෙලාවෙදී මේ ඉඳුරන් වසාගෙන ජීවත් වෙන එක අමාරුයි තමයි නමුත් ඒක ප්‍රශ්න ඇති වෙන්නේ ඉස්සර වෙලා වෙදකම් ප්‍රශ්න කර වෙදකම් කරන එක නෙවෙයි හෙදකමක් මේකදී මොකද අපි ආසාව කොච්චර කැදරු තියෙනවා නම් කුෂ්ණාවරුනේ අරමුණු වලට නැත්නම් රාගෙට අපිට ඉඳගෙන ඉන්න එක දඬුකම් දෙක නෙවෙයි. හරිම කරදරයක් ඒක වදයක් වඩපත් වෙනවා අනිත්කද රසවත් බවටපත් වෙනවා. ඉතින් මේක ආර්ය මාංශගේ නාමකේ ඇස්දක්නේ රහතන් වහන්සේ නමකේ දැක්කෙන් දැක්මෙන් බැලුවොත් අපිට තේරෙනවා මේක හරියට තේරුම් අරගෙන ප්‍රශ්න ඇති කරගෙන විසඳන එක නෙවෙයි බුද්ධහම කියන්නේ බුද්ධහම ප්‍රශ්න නොවෙන්නේ දෙදකම කරන එකයි ඒ නිසා සංස්කාර වෙන ප්‍රදේශේ බලන්න ඒකට කිසි කෙනෙක් දෙවන්න එක බලකරමක් අච්චරක් මට ඕන දෙයක් නෙවෙයි සංස්කාර වෙන්නේ මේකට විරුද්ධ කරපුවම දෙත පහන් ගන්නකට කුස්වැටෙනවා වගේ තෙත් වෙච්ච ගමන් කුස්සෙනවා ඒක ප්‍රශ්නයක් නෙවෙයි වෙන්න තිබ්බොත් පහන් කරන ගොඩක් අදිනවා නිසා මේ ඉඳුරන් দমনය කරගත්තොත් ප්‍රශ්න කෙරෙන්නේ නැහැ ඉතින් සම්පූර්ණ උත්තර හිතියෝ අපි දෙයියන් යද්දා බුදුහාමුදුරන්ට වැඳලා මොනවා කරත් මේක පුෂ් බෑක් කරනවා. ඒ නිසා පුළුවන් තරම් ඒගොල්ලන් වේගින් තියාගන්න කියලා. කෙලස් අපසෙන් කවල වීර්ය කියන හේතුතරමට මේ වාතේ නිතර විසබීජ තමයි බේන්නේ නිසා අරමුණු වෙච්ච අරමුණු කරපු එහෙම නැත්නම් ආරම්භන කරපු එහෙම නැත්නම් ආලම්බන ආරම්භන නිමිති පණිවිඩ නැත්නම් අපේ ජීවිතයේ නාමකරණ අපි ඉස්සරහ කියන්නේ නම් තමයි කෙලස් ප්‍රබව. ඌ අලු කෙනාට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ සීලාරේ කියලා කියනකොට ගොඩක් කර්මෝ තියෙන ගොඩක් ආසාවල් තියෙන ගොඩක් ප්‍රාර්ථනා තියෙන ගොඩක් කෙලස් ප්‍රබව කියනවා. ප්‍රාර්ථනා ප්‍රමාණය අඩුණා අරමුණු ප්‍රමාණය අඩුණා එල්ලෙන් තියෙන දේවල් දාන තියෙන අඩුණා සංස්කාර වෙන අඩු ඒක දුක. කියනවාද සැකය වෙච්චේ කොරේ ගාතනේ කියන්නේ ඒකයි අපිට සංස්කාර වෙච්ච ප්‍රදේශය තමයි දුකයි අනිත්‍යයි රන් දෙන්නේ මොකද ලෝකේ තියෙන තාක් සියල්ලම අනාත්මයි අරමුණු කරන හරිය දෙවන්නේගේ සම්බන්ධයක් ඒක තමයි තමන්ගේ තියෙන හොඳනවත් කොමට බෙදා හදා ගන්න දේවල් තමයි තියෙන්නේ අපි කොට Thank you. රූපමයිද හන මන මනින් වේද object වේද object වේද ඒ කියන්නේ ධම්මාරම්මන ධම්මාරම්මනේට උනත් ඒකෙදි සංඥාවක් විතරයි සංඥාවෙන් තමයි කියන්නේ මේ දැන් අපේ පවුලේ ඇතුලේ පිටරේ එක සිංහල බෞද්ධය ඇතුලේ දෙප්පු එක මේ එක එකන එක එක හැම ජාතිකෙම මේ වගේ තියෙනවා මේකයි අපි කියාගන්නේ මේකයි තොපි කියාගන්නේ. ඉතින් ඒක එක එක නාගේ හැටි. ඒක විඥාන අධ්‍යේ මැජේ ඉන්නවා සංඥාවේ ඉන්නේ. ඒ විඥානයේ දරුවෝගේ චේතනා කියන්නේ ඒව නැති විඥානයක් නෑ. විඥාණයෙන් තමයි ඒක එන්නේ. ඒකත් මේ සංඥාව අපිට අපි තත්ත්වගත කරපුවා අපිට කවල තියෙන දේවල් තමයි තමයි අසුක ප්‍රතිග්‍රහිතෝ. ඒකේ සීමාවල් අපි දාන්න හදුවොත් ස්වභාවයේ සීමා කරනවා. ස්වභාවයන්ගේ සීමාවක් නැහැ. විඥානේ තමයි මේ දෙකක් ඇතුළත සීමාවක් දාලා සීම දේශ සීමා අරගෙන ඇතිකරලා අපි විහාපුත කරනවා. ඒ සීමාවල් නැති තේයෙන් බේරියෙන් හොඳ නරක නැති දෙයකට ගියාම සීමාන්නේ මනුස්සකම ඉතුරු වෙනවා. ස්වභාවය ඉතුරු වෙනවා. අනිත්‍යත්වය ඉතුරු වෙනවා. ඒක නැතුව මේ හොඳ හරියට කියනකට දැඩි කලුසුදු වේද නැති වුණාට පස්සේ ගැටෙන්න දෙයක් නැහැ. ඊර්ෂ්‍යා කරන්න කෝප කරන්න දෙයක් නැත්තේ නේ. එචා මනින්ගේ කියන්නේ තර ඉතුරු ඉන්ද්‍රියන්ගේ හිම නැති කියලා. උදයක් පස්සේ ඉන්න. ඊයසකටදී කුණා. උදේ තියෙන තුමන්. චිත්‍රයේ දිගින් තමයි ඒක තමයි. ඒ හිතවිල්ලක් එක අපි කියනවා මේ මේ ඉමෝෂන්ස් කියලා. මානසික ආවේග කියලා දෙයක් නෙවෙයි හිතවිලි කියලා දෙයක් කියනවා. මානසික ආවේගය කියන්නේ හිතවලට ස්ථාවරයක්. හිතවිලි කියන්නේ බොහෝ තලන නැසෙන සූර්යයක්. හිතවිලි වාශයෙන් පිළිවෙල තමයි ස්ථාවරයක් බවට බලාපොරොත්තු වෙන්නේ හැදේ. ඒ වලාකුළු වහි වලාකුළුක්ද සුදු වලාකුළුක්ද කියලා කියනවා. ඒකේ තියෙන පුංචි පුංචි අංශෝගේ තමයි හිතවිලි. ජල වාෂ්ප අංශු වගේ තමයි තියෙන්නේ. අන්කොකේ සතුටෙල්ලාව නුපුතර ප්‍රශ්නන්නේ දන්නේ නැහැ ඉතලා ඉඳලා කොච්චර මේක හරි අමාරු ඕකෙන් නෑ කියන්න බෑ මෙතන සිද්ධ වෙන්නේ දුර විශිෂ්ට ඥානය කල්පනා කර බලන අපි මෙතෙක් කල ජීවිතේ පවත්ුනේ කාලය පිළිබඳ කියන සංඥාවෙන් අපි ගැටෙනවා. දේශය කියලා කියන කාල දේශ කියන සීමා දෙකෙන් ගැලවුණාට පස්සේ වෙච්ච දේ කියාගන්න බැරි කන්නේ අනමෝ මේ කාලය සහ දේශය තමයි තමයි සියලු මෙමරි එක තැන්පත් වෙන්නේ. ඒක කාලයෙන් සාපේක්ෂයෙන් විනිවිද මුතු උනාට පස්සේ මෙතන අත්විඳපු කෙනෙක් නැහැ. මමෙක් නැහැ. නමුත් අපිට වෙන්නේ ඒක නිකම්ම අව්‍යසනයක් වගේ 100 ආපුවම විචාර දීලා කාලය අරක තහවුරු කරගන්නවා දේශේ තහවුරු කරගත්තම ගැස්සිලා ආයෙත් උන මමයට ආවොත් යන්දා නැති අපහම ඒක නැති වුණා නම් විවරයි කියලා ආයෙ ඒක කතායලා ඒක උනාව ප්‍රශ්නේ අපිට නිමේ කියනවා නැත්තම් ප්‍රශ්නේ අහන්න කෙනෙක් නැහැ අපිට පේන්නේ ඒක අභග්යක් ඒකවල මුළු සසර පුරාවටම මේ කාලය සහ දේශේ කියන දෙකේ තමයි මේ ඔක්කොම ටැපස් එක ඇඳුනේ දැන් ඒක ගියේ. ගියන බවට ලකුණු නමුත් ඒක වෙන්නේ ගිය සනයක් විදියට. අද්දක්කයක් විදියට. කාණ්ඩයෙන් තොරවීමක් විදියට. ඒ නිසා අපි සමයකම කරන්නේ ආය අස්මිමානයේ පිටුව මම ඇති කරගන්න. කියන්නේ බෑ මේක නිින්දක් වෙන්නත් පුළුවන්. නමුත් අවදි වෙන්නේ අරමුණ තමයි භාවනාව. භාවනා නොවේ නම් දිග දිගට ගිහිලා ඒ කෙඩිච්ච වෙලා ආයෙ ගන්න බෑ. මේ භාවනාවේ තියෙන මේකේ ස්ලික් කරන තරකේ කාලමානේ පන්නන තරක. දේශමානේ පන්නන තරක් වෙනවා. අන්නේ පන්න දැකිලි නැවත අරමුණට එනවත් එක්ක ගැස්මක් එනවා. ඒ ගැස්මත් එක්කම ගමන ආය අරමුණේමයි තියෙන්නේ. ඒකට මේ අතරමැද මේ මතකේ නිවීමක් වෙනවා. ඒකට මමයා නැති වෙන මමයා කියන්නේ සදාතන නැතිවීමක් නෙවෙයි. ගැස්ම. මමයාගේ බැලේ කියනවා. උලංගිරියාවක් සිද්ධ වෙනවා. මේක අපිට පේන්නේ මගේ මට වෙච්ච බැග් එකක්. මට වෙච්ච ස්ථිර හානියක් වගේ තමයි ඉතින් මේක බොහෝ නැවත නැවත කරනකොට මේක එන හැටි තේරෙන පටන් ගන්නවා ඒ විතරක් නෙවෙයි මේකට කිට්ටු කරනකොට හැදෙත් තේරෙනවා මේ කිට්ටු කරන යන්නේ අරමුණු දෙක අතර රස වෙනස නැති වෙනවා ඇක්චුලි මේ පිටුවේ පිබ්බී නැකෙවි ඒ විතරක් නෙවෙයි අරමුණු සිුම් වෙනවා සිුම් වෙන තමගේ සති මට්ටමට වැඩිය අරමුණු පහත් වෙච්ච එකම සතිය වෙනවා ඉස්සලා ඉන්නේ අරමුණ ගොරෝසුයි සතියක් ගොරෝසුයි කරගෙන කරගෙන යනකොට සතිය අල්ලගෙන යනවා. සතිය යම්කිසි ගැඹුරු මට්ටමකට සතිය තවදුරටත් ගැඹුරු වෙන්නේ නැත්නම් මේ ක්‍රියාවලිය සති මට්ටමට බැහැතුම සතිය අල්ලගන්න බැරි වෙනවා. එතකොට අර කම්බයක් සමාජික කක්තිය අපැත්තෙන් ඇදෙනකොට මේක අතාරින්න වෙනවා. අනිවාර්ය අතහැරිලක් වෙනවා. අතහැරලා කම්බේ යන්නලා ආයෙත්. මේක ස්ලිප් වෙලක් වෙනවා. ඒක හොඳ ලකුණක්. ගොඩ කෙනෙකුට ඒක නිවැරදිව වාර්තා කරන්න බෑ. ඒකට හිතන්නේ මේක වැරදි නක් කරදිලා කියලා. හොඳ වාර්තා කරන එකට මේක වාර්තා නොකර ඉන්නවා. මේ භාවනාවේ මුලින්ම දෙක සම්දිස්ථානය ඇදයක් කියලා කියන්නේ මහා දුකක් නෙවෙයි නමුත් භාවනා ජීවිතේ හොඳ ලක්ෂණක් ලැබෙනවා. දන්නාකන් සිට නොදන්නා යන්තම් යන බව පැහැදිලිව තේරෙනවා. මොකද මේක වචනින් නගන්න කියන්නේ. මේක ඉස්සෙල්ලා මෙතෝ ගතියනවා. ඊගස ගතිය, කම්මැලි ගතිය, කියන්න බැරි ගතිය, එපා ගතිය ඇවිල්ලා ඒ කාර් නිරුද්ධකෝ ඩක්කර පොර්ගේ නැලා වුණා. කත් මොනේ වගේ. දැන් තාකයක් පාරක් තියෙනවා. ඒක 10 ඉලක්ක සහ සක්මන සඳහා අපි නැවත අප්‍රමාර්ථ තුන විශ්ය අප්‍රමාණික ලක්ෂණ පරියක්ෂයක් සඳහා සිතනාට තේරුම් ගන්නයි. ඕකාස වන්දාමි සම්පේ සුපත්. මයන්ත සම්පූර්ණ සාසනවල මොහොත සම්බන්ධ සාදු අනුමෝදාමි. සාමියන්ත සම්පූර්ණ මයිතම් දාත අනුමෝදි දක්වා සාදු සාදු වන්දිතාමි ඕපාසුභාරතේන සතං සම්පච්චයං සම්පතේ පක්ෂුඛා සම්පත්තං ඕපාසුඛා සුපයිතියං කියෝපාසුඛා සත්‍යං කියෝපාසුඛා සුපයිතිස්සා